සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පරා පාරේරමණී සික්ඛාපදං සමාදියාමි සන්දති අග්ගඤ්ඤායුච වන්නෝච යසෝ කිත්ති සුඛං බලන්ති මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ සිංහතුන් ව්‍යංජන භාජන පියයක් සහිතව මේ ආහාර පාත්‍රා විශාල සංඛ්‍යාවක් අසංඛ්‍ය ගණන් බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා කිරීම පිණිස බලාපොරොත්තු වෙන මොහොතයි. බුද්ධ රත්නය පහළ වුණා ධර්ම රත්නය පහළ වුණා සංඝ රත්නය පහළ වුණා වටිනා මිනිස් ජීවිතයක් ලැබුණා මේ ලැබුණු මොහොතේ ඇති වටිනාකම මේ මෙතෙසයි කියා පමණ කරන්න බෑ. මක් නිසාද බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා තිසරණගත උපාසකයාගේ පතන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා අපට පින් කුඹුරු ලැබුණා. ඇත්ත දැකගන්න පුළුවන් සුවාසූ දහසක් ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකේ ලැබුණා මෙලෝ පරලෝ පිළිගන්න පින්පව් පිළිගන්න ඥානවන්ත සම්‍යක් දෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා මේ කාරණා තුන හමු වෙන්න ඕනෑ ජීවිතයක් සඵල බවට පත් කරගන්න ජීවිතයක් සඵල බවට පත් කරගන්නවා යන්නේ අදහස් කරන්නේ දුකින් මුදවන සැප ලබා දෙන කුසල් රැස් කර ගැනීමයි අපට දැන් ඒකට අවස්ථාව සැලසුණා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අග්ගප්පසාද සූත්‍ර අග්ගප්පසාද සූත්‍ර දේශනාවේ වදාළ මේ ධාත දේශනාවකුයි මේ මාතෘකා කළේ අග්ගස්මින් දානං දදතං අග්ගං පුඤ්ඤං පවද්දති අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ජීවමාන විතකෝ වේවා පිරිනිවන් පෑ පසු හෝ වේවා අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ ජීවමාන විතක හෝ වේවා පිරිනිවන් පෑ පසු හෝ වේවා දානං දදතං දන් දෙන වුන්ත අග්ගං පුඤ්ඤං පවද්දති අග්‍ර වූ උසස්සු කුසල් දිනපතාරස් වේ අග්ගං ආයුච වන්නෝත යතෝ කිත්ති සුඛං බලං අග්ගං ආයුච උසස් ලෙස ජීවිතය ගත කිරීමද වන්නෝච රූප සම්පත්තියද යසෝ පරිවාර සම්පත්තියද සුඛං කායික මානසික සැපයද බලං කායික මානසික ශක්තියද මේ කුසල ඒකාන්තයෙන් මේ කුසලයෙන් ඇති වෙන ඒ පමණක් නෙවෙයි කායික ශක්තියක් ලැබෙනවා ඥාන ශක්තියක් ලැබෙනවා ඒවා උසස් වශයෙන් ලැබෙනවා එතකොට බුදුරජාණන් වහන්සේට මේ අග්‍ර අග්‍ර කියන වචනේ පාවිච්චි කරන කාරණා රාශියක් අසදිසක්කේන අග්ගෝ අසම සමක්කේන අග්ගෝ මේ විසදිසක් මේ අසදිසක්කේන අග්ගෝ දුර්ලභ පාතු භාවතෝ අග්ගෝ අච්චරිය මනුස්ස භාවතෝ අග්ගෝ බෞද්ධන විත්තසුඛා වහතෝ අග්ගෝ යනාදී වශයෙන් මේ අග්ගර කියන වචනේ විස්තර මහ රාශියක්. ඉතින් දැන් ඒ සියල්ල මිත්‍ර කරන්න වෙලාව නෙවෙයි එක වචනයක් අරගෙන අපි දැන් මේ මොහොතේ උන්වහන්සේගේ අග්‍රභාවය දැනීමෙන් අපේ පුණ්‍ය ඵලේ මහත් කරගන්න පුළුවනි. අච්චර්ය මනුස්ස භාවතෝ අග්ගෝ එක කාරණයක් තමයි පුදුම මේ ගුණ ඇති පුදුම කාරණා ඇති උත්තමේ ගුණසා උන්වහන්සේ අග්‍රයි ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අතමෝ ඒක පුද්ගලෝ අච්චර්ය මනුස්සෝ මේ කතමු ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ මහණෙනි මේ ලෝකේ උත්තමේ පහළ වෙනවා කවුද ආශ්චර්ය මනුෂ්‍යවත් උත්තම ගුණ ඇති උත්තම කෙනෙක් පහළ වෙනවා කවුද තථාගත වූ අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේයි එතකොට උන්වහන්සේට ආශ්චර්ය ගුණ ඇති නිසා උන්වහන්සේ අග්‍රයි ඒ මොනවාද ආස්ත්‍යාගේ ගුණ කියන්නේ ලෝකේ සිද්ධ වෙන්න අපහසු කලාතුරකින් සිද්ධ වෙන දෙයටයි ආශ්චර්ය කාරණා කියන්නේ ඒවා මහා රාජිය අප මහ බෝසතාණන් වහන්සේ තුසිත භවනේ චිතව මහා මායා මෞකුස බිහිවන මොහොතේ උන්වහන්සේගේ පින්බලයෙන් මහ එළියක් දසදහස් ගණන් ලෝක එළිය කරමින් හැමතැනම පැතුරුණා ඒක ඒක ආශ්චර්ය කාරණයක් ඒ වගේම තමන් වහන්සේ මහා මායා මෞකුසින් බිහි වෙන මොහොතේ දහස් ගණන් ලෝකේ කාලෝක කරමින් දෙවියන්ගේ ආලෝකය චන්ද්‍ර සූර්යයන්ගේ ආලෝකය දෙවියන්ගේ හිමානාලෝකය දෙවියන්ගේ ශරීරාලෝකය බ්‍රහ්මයන්ගේ ආලෝක සියල්ල යටපත් කරමින් මහ එළියක් ඇතුණා උමහබෝගන වැඩහිඳ තමන් වහන්සේ ලෞතුරා බුදු බවට පත් වූ වෙලාවෙ දහස් ගණන් ලෝකෙලිය කරමින් මහා ආලෝකයක් ඇති වුණා. ඉසිපතනාරාමේ ධම්සක් පැවතුම් සූත්‍රයෙන් ධර්ම දේශනා කරන වෙලාවෙ තමන් වහන්සේගේ පින්බලයෙන් හැම තැනම පරිදු කඳන් පැතිගේ සෞන්‍යව මහා ආලෝකයක් පැතුරුණා. ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ හිස් මුදුන දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කාටවත් බලන්න බෑ. යොදුන් ගණන් උස ඇති ධක්මයෝ දෙවියෝ බුදුරජාණන් වහන්සේ දෙස බලනකොට ඒ සියල්ලවන් ඒ සියල්ලන්ටම වඩා ඉහළින් උන්වහන්සේගේ මුදුන පවතිනවා. <coughs> කාටවත් උන්වහන්සේගේ මුදුන බලන්න බෑ. මේ පමණක් නොව එදා අප මහ බෝසතාණන් වහන්සේ අනුමා ගම් පෙරදී දකුණු අතින් රන් පරදුව මේ මේ රන් පදුව අල්වාගෙන වම් අතින් ඉසකෙස් රැකී අල්වාගෙන තමන් වහන්සේ ඉසකෙස් කපා අහසට දමා බුදු වෙයි නම් අහසේ රඳාවා බුදු නොවේ නම් බිම වැටේවා කියා අදිස්ථාන කරගෙන ඉසකෙස් රැකී අහස උඩට දැම්මහම කෙහෙල් මුහයක් වාගේ එක එක කෙස් ගහක්වත් විසිරෙන්නේ නැතුව අහකට වැටෙන්නේ නැතුව ඒකා බද්ධ වෙලා කෙනෙක් අරගෙන යනවා වාගේ යොදුනක් අහසේ තම් පැතිර මේ යොදුනක් අහසේ ගමන් කරන්න පටන් ගත්තා. ඒක මහා ආශ්චර්ය කාරණයක්. සද්දේ රජතුමා ඒ කේශ ධාතුන් වහන්සේ රන් කරඩුවෙන් පිළිගත්තා. ඒ මොහොතේ තමන් වහන්සේගේ හිසේ ඉතිරි වුණා වූ දෑගලක් පමණ ඉසකේ රවුම් රවුම් වලලු වලලු වශයෙන් දකුණට කරකිලා උඩුකොම් බලාගෙන බුබුලු බුබුලු ආකාරයෙන් හිසේ බබලන්න පටන් ගත්තා. ඒක එක් ආශ්චර්ය කාරණයක්. ඒ පමණක් නොව මේ තමන් වහන්සේගේ සිරිපතුලේ ඉඳලා අඟල් හතරකට උඩින් තමයි බොරතහ පිහිටලා තියෙන්නේ. මේ අස්වැටේ පිහිටලා තියෙන්නේ. අස්වැටේ පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමන් වහන්සේගේ සිරිපතුල ඕන අන්දමට ක්‍රියා කරවන්න පුළුවන්. පිටිපස් ඇතුන් ගමන් කරනකොට පිටිපස්සේ ඉඳලා බලන්න උන්ට අතාලේ අදිය පිටි යටිපතුල පේනවා. බුදුරජාණන් වහන්සේගේ එහෙම නෙවෙයි හතර දිශාව ඉඳගෙන බලන සත්වයන්ද 213ක් මගුල් ලකුණු වලින් පිරිවලා රත්තරයෙන් බබලන් දැස් විහිදෙන ඉසිරිපත්ලේ යත හතර වටේ ඉඳගෙන බලන්න උන්ට හොඳට පෙනී යනවා. ඒ දෙත් ආශ්චර්ය කාරණය ඒ පමණක් නොව බුදුරජාණන් වහන්සේගේ යටිකය පමණයි ගමන් වඩිනකොට සෙලවෙන්නේ උඩුකය සෙලවෙන්නේ සංඝවක තබූ පිළිමයක්සේ උන්වහන්සේ ඈතින් බබලනවා උන්වහන්සේ වදිනවාද හිතගෙන ඉන්නවාද කියා මහජනයාට තේරෙන්නේ නැහැ ඒ කාරණේ මොකද ආන අස්වතය පතුලෙන් අඟල් හතරකට උඩින් පවතින නිසා උන්වහන්සේගේ සිරිපතුල ඕන අන්දමට ක්‍රියා කරවන්න අපහසුයක් නැහැ අපේ අස්වතේ තියෙන පතුල ළඟ හැම ගැහැරුවා වාගේ තද වෙලා ඒ නිසා අපි ගමන් යනකොට ඇරහෙල වෙනවා. යන්න 아무තු මහන්සියක් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් එහෙම නැහැ කිසි මහන්සියක් ගන්න. උන්වහන්සේ වාඩි වෙන වෙලාවට සාමාන්‍ය ජනයා <clears throat> සාමාන්‍ය <clears throat> ආසනයක වාඩි වෙනවා නම් ටිකක් ඇලවෙලා වාඩි වෙන්න ඕන අමාරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ වාඩි වෙනකොට කිසිම අගට වෙනසක් නැතුව යම් කිසි නූලක අද එල්ලපු නූල් පන්දුවක් උඩ අනේක ඉසවුන් අනේක එහෙම තම්පත් කරලා එක කොනක් අල්ලාගෙන හිමිසරේ නූල් පන්දුව පහක් වෙන්න සලස්සන්න වාගේ තමන් වහන්සේ වැඩ ඉන්නකොට අත් දෙක තියලා ඇලවෙන්නේ නැහැ එහෙම කිසි දෙහිතකට ඉන්න තමන් වහන්සේ නූල් පන්දුව ටිකෙන් ටික පහක් වෙන්න වාගේ බුද්ධ ශරීරයේ ටිකෙන් ටික පහත් වෙලා ආසනේ වැඩෙන කිසි වෙහසක් නැහැ. ඒක ආශ්චර්ය කාරණයක්. ඒ පමණක් නොව එදා අප මහ බෝසතාණන් වහන්සේ මහා මායා මෞතුසින් දී වෙන මොතේ අනික් දරුවන් වාගේ නෙවෙයි. මව් බිසවට කිසි කරදරයක් නැහැ. දරුවාට කිසි කරදරයක් නැහැ. ධර්මාසනෙන් බහින ධර්ම පතිකයාන කෙනෙකුන් මෙන්ද දරත්තුවකින් බහින කෙනෙකුන් වෙන්ද අත් දෙකයි පා දෙකයි ඉදිරියට දිගු කරමින් මේ දරුවා මව් කුසෙන් බිහි වෙනවා මේ ලංකාන්ද ප්‍රදින් ලහිරු මඩලක් නික්මෙන් නාක්මෙන් බබල බබල දෝසක් දරුවා බිහි වෙනවා ඒ බිහි වෙන වෙලාවට ශරීරයේ පිටින් මේ ආදී කිම කටක් වුණ ඇඟේ ගෑවිලා නැහැ ශරීරයේ බබලනා කසී සරුවක ගැඹුරු විශාල දෑරංග මණිකක් එළියට ගන්නවා වාගේ බෝසත් දරුවා අති පරිසුද්ධව බබල බබලා මව් කුසෙන් ගිලවෙනවා මව් විසවට කි වේදනාවක් නෑ රංක රංකෙන්දි කටින් වතුර පොඩක් නික්මෙන්න වාගේ සුව පහසු අන්දමින් දරුවා බිහි වෙනවා ඒක ඒක ආශ්චර්ය කාරණයක් ඒ වෙලාවට මේ තීනාතරව බ්‍රහ්මයන් හතර දෙනෙක් තණ්ඩලින් පිළිගන්නවා සතරවරන් දේවරු අඳුන් දිවිසම් මතු ඇතිරිල්ලෙන් පිළිගන්නවා මිනිස්යෝ දුහුරු සුබරෙන් පිළිගන්නවා ඒ මොහොතේදී දස දහසක් ලෝක කම්පා වෙනවා දස දහසක් ලෝකයේ කරමින් මහ එළියක් පැතිරෙනවා අහසේ මල් මල් යම් බැඳා වාගේ මලින් සැරසෙනවා මුහුදේ රැල්ල නවතිනවා මුහුද පස්වීමෙන් සැරසෙනවා මුහුදේ වතුර මිහිරි රස බවට පත් වෙනවා ගංගා ගැලීම නවතිනවා කුරුල්ලන් බිමට බහැලා නාද කරනවා ඌරේ භාණ්ඩ ඉබේම වාදනය වෙනවා මහ පොළොවේ දීපුණු නැගි නැගි ගලන්න පටන් ගන්නවා දියගොඩ දෙක්ටි ගස් වැල් වල මල් ගෙඩි හට ගන්නවා අහස පොඩි වැලින් සැරසෙනවා බුද්ධාන්තර ගණන් සාපිපාසාදිකින් පිරුණා වූ ප්‍රේතයන්ගේ සාපිපාසාදික සංසිඳනවා උපන්දා පතන් මරණ භයෙන් භයපත්ව වසන තීසං සතුන්ගේ භය දුර්වලා සැනසුම් ලබනවා වෛරීන්ගේ මෛත්‍රී හිත ලබනවා ඇති නොපෙනෙනවුන්ගේ පෙනීම ඇති වෙනවා විහිරන්ත කන් ඇහිීම ඇති වෙනවා ගුරුවන්ව කතා කරන්න පුළුවන් වෙනවා බන්ධනගත සත්‍යයන් බන්ධන වලින් මිදෙනවා මේ අන්දමට මා හැමතැනම දිව්‍ය සුවඳ පහළ වෙන කිසි තැනක ගඳ දුර්ගන්ධයක් නැහැ රස රහසක් ලෝක සුවඳ කරඬුවක් මින් ඒක සුගන්ධිත වෙනවා සියල්ලන්ගේ පය පිනවන කිසිල් තුනක් පමනවා සරතුනක නවතිනවා මේ ආදී ආශ්චර්ය කාරණා උන්වහන්සේ මව කුසින් බිහි වෙන මොහොතේ සිද්ධ වෙනවා තමන් වහන්සේ මිනිසුන් අතින් බිමට බහලා හිටගෙන ඉන්නවා. උපන් හැටියේ දරුවෙකුට හිටගෙන ඉන්න බෑ. පතුල නවත්තන්න බෑ. නමුත් බෝසත් දරුවා දොළොස් හැවිරිදි තරුණයෙක් වාගේ තමන් වහන්සේ සිරිපතුල හොඳින් මහ පොළොවේ තියාගෙන මේ හිතගෙන හිත ගන්නවා උන්වහන්සේ අඳුන් ඇඳලාන නමුත් පින්බලෙන් උන්වහන්සේ දකින්න උන්ට පේන්නේ සලුවක් ඇඳගෙන ඉන්න උත්තමයෙක් වාගේ උන්වහන්සේ කුඩා දරුවා නමුත් අනිත් අයට පේන්නේ තරුණ කෙනෙක් වාගේ ඒ ආශ්චර්ය කාරණා දැන් අප මහ බෝසතාණන් වහන්සේ ඊළඟට දස දිසා බලනවා නැගෙනහිර දිග බලන විට දහස් ගණන් එක සොල්දොර තට්ටුවක් එක මිදුලක් එක බිමක් මෙන් උන්වහන්සේට පේනවා දහස් ගණන් ලෝක හැමතැනම එළිය පැතිරිලා අස්සක් මුල්ලක් නැර උන්වහන්සේ දස දහසක් ලෝක පේන්න පටන් ගන්නවා නැගෙනහිර පැත්තේ ඔළුවෙන් ඉස්සලා බලන්න ඕනේ නැහැ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඉහළ තියෙන්නේ කියලා උඟු උසවලා බලන්න ඕනේ නැහැ. අස්කලින් දුතු මානින් පේනකොට දාස් ගණන් බ්‍රහ්මයෝ දිව්‍යෝ දොහොත් මුදුන් දී ගඳගෙන මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේට රජ කෙනෙක් තබා සම කෙනෙකුගේ මේ දිගටයි කියා දෙවියෝ බ්‍රහ්මෝ ස්තුති මංගල වචන වලින් පූජා පවත් කරනවා. මේ අන්දමට මේ දසදිග බැලූ බැලූ තනින් සමන් වහන්සේට වඩා සම කෙනෙක්වත් වැඩි කෙනෙක්වත් නැති බව දැකවදාල මහා බෝසතාණන් වහන්සේ දැන් උතුරු දිග මේ අයිතියා උතුරු දිගට උතුරු දිශාවට හැරෙන ඒ වෙලාවේ මහා බ්‍රහ්මයා සඳ චන්ද්‍ර මණ්ඩලයෙන් බබලන ඒ සුදු තේසත් අල්ලනවා ඒ යාම දේවරු චාමර සලනවා සන්තුනි දේවරු අවන් අතුවලින් බවන් සලනවා මේ මංගල පූජා මැදේ තමන් වහන්සේ උතුරු දිගට සත්පියවරක් වැඩමවනවා නමුත් මේ උදා දරුවෙකු දුපන් හැටියේ ගමන් කරන්න බැරි බව මේ කවුරුත් දන්නවා නමුත් බෝසත් දරුවා උතුරු පැත්තට සත්පියවරක් වදිනවා ඒක ආශ්චර්ය කාරණයක් ඒ වාගේම උපන්හතියේ කතා කරන්න බෑ දරුවෙකුට භාෂාවකින් කතා කරන්න බෑ නමුත් බෝසත් දරුවා පාලි භාෂාවෙන් අග්ගෝහමස්මි ලෝකස්ස ජිත්තෝහමස්මි ලෝකස්ස චිත්තෝහමස්මි ලෝකස්ස අයමන්ති මාදාති නත්තිදානි පුනබ්භවෝ කියා අභිජිත සිංහනාද බවත් කරනවා මේ අංගමට ඒ බෝසත් දරුවා ආශ්චර්ය කාරණාවලින් යුක්තයි ඒ පමණක් නොව සාමාන්‍ය මිනිස්සෙකුගේ හඳ නෙවෙයි බුදුරජාණන් වහන්සේ නමකට බෝසත් අවස්ථාවෙත් එහෙමයි ලෞතුරා බුදු වුණාට පස්සේ අෂ්ටාංග සම්පේත අංග අටකින් යුක්ත මහා බ්‍රහ්මයාගේ හඳ වාගේ හඳ පවතිනා අනිත් සතුන්ගේ අනිත් මිනිසයන්ගේ හඳ ඇහුණාට දෙවි මිනිස් නිවන් සැප ලබන්න බෑ බුදුරජාණන් වහන්සේගේ හඳට පලා පැහැදුනම සතර අපා දුකෙන් මිදෙනවා දෙවි මිනිස් සැප ලබනවා අග්‍ර අමාමහ නිර්වාණ ධාතුවක් සාක්ෂාත් කරගන්නවා බුදුරජාණන් වහන්සේ දහම් දේශන විට පිරිසෙන් අඟලකට හා වත්තේ ආම්‍ය හඳ ගමන් කරන්න සතපුන් දහස් ගණන් ඉඳ බණ අසන්න උන්ට අර හඳ ඇහෙනවා නමුත් ඒ පිරිසෙන් එහා අඟලක්වත් ඇහෙන්නේ නැහැ ඒක ආශ්චර්ය කාරණයක් සද්ද සංයක රහතන් වහන්සේ කුස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ ධම්මහලට පැහැදුනා වූ කුසල ශක්තියෙන් කල්පණු දෙකක් සතර අපාදුකින් මිදුනා දිනුනේ සැප ලැබුවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව හිටිද බුද්ධ ශාසනය පැහැද මහානගම ලබාගෙන භාවනා වඩා මගඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව රසස් විසාරදා කරගත්තා ඒ වාගේම බුදුරජාණන් වහන්සේට බෝසත් අවස්ථාවේ හෝ මෙතන විශේෂයෙන් කියන්නේ ලෞතර බුදු බවට තනිපසු කතා විස්තරයයි බුදුරජාණන් වහන්සේ යම් කලාවක සතු ළඟින් වදිනවා නම් ගෝණං මුවන් සාරුන් කුරුල්ලන් ආදී කිසි සතෙක් බය වෙලා දුවන්නේ නැහැ සාමාන්‍ය මිනිසයන් ගමන් කරනකොට සත්තු දැක්කම බය වෙලා දුවනවා ළඟින් යනකොට කුරුල්ලෝ කැලේ ඉදිලිලා යනවා නමුත් ලෞතුරා ලෞතුරා බුදු කෙනෙක් දුටුවාම තමන්ගේ මව දැක්කා වාගේ තමන්ගේ පියා දැක්කා වාගේ ඇතිපිය නොහෙලා දෙතිසක් මහා ලකුණෙන් 80ක් කුඩා ලකුණෙන් 0 ධාතුෙන් විහිදෙන බුදු රසින් සිරි බුදු කයින් අවත බඹයක් පමණ විහිදෙන බුදු රසින් සවනක් බුදු රසින් බබල බබලා නානා ලංකාරෙන් විචිත්‍ර වූ සත්‍රුවන් තොරණක් මෙන් බබල බබලා ගමන් වදින බුදුරජාණන් වහන්සේ දෙසත් නොපියා පුදුම කාරණයක් ඇටියට විශාල සතුටක් උපදවාගෙන ඒ ත්‍රිසංගත සතුන් උන්වහන්සේ දෙස බලනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දැකලා බයක් ඇති වෙන්නේ නැහැ. සතුන්ගේ නිත්‍ය පිනවනවා. උදාහරණයක් වශයෙන් අපේ ශාසනයේ මිහිරි හඳ අත්තුන් අතුරෙන් අග්‍ර තනතුරු ලැබූ ලකුණ්ඩක බද්දිය රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කුම් පක්ෂයේ වෙලා අඹ උයනෙන් අඹ ගෙඩියක් කොටෙන් අරගෙන යනකොට බුද්ධ බුදුරජාණන් වහන්සේ දකලා බලවත් ශ්‍රද්ධාවෙන් මේ අඹ ගෙඩිය උන්වහන්සේට පූජා කරන්න හිතුණා කිසි බයක් නැහැ බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාගේ පක්ෂියාගේ අදහස දැනගෙන වැඩ දුන්නා වැඩ ඉඳගත්තා ඉඳගත්තා වාඩි වුණා මේ කුරුල්ලාර හොටෙන් අඹ ගෙඩිය බුදුරජාණන් වහන්සේ ගන්නවා ඒ කුසල ශක්තියෙන් සංසාරේ මිහිරි හඬ ඇති වුණා. තමන් වහන්සේගේ පාරමිතා පින් රැකක ඒ පිනත් එකතු වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාර්ගඵල අවබෝධයෙන් අග්ග අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. නන්දක රහතන් වහන්සේ සංසාරේ පින් කර පින්පත් මේ නිවන් පතාගෙන පින් කරගෙන යන මහෝත්තමේ එක් අවස්ථාවක උන්වහන්සේ මේ පරණීක පක්ෂයේ පුරුමි දෙවලෙක්ව උපන්න පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දැකලා තමන් උන්වහන්සේ වටේට ගමන් කරමින් මේ පොහුලා සබ්නා පොහුලා නාද කරමින් ශබ්ද පූජාව බුදුරජාණන් වහන්සේට පැවැත්තුවා කිසි බයක් නැතුව එක් අවස්ථාවක මොනරෙක් වෙලා කැලේ වාසය කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ ගුහාව වැඩ ඉන්න ගුහාව කුටි ඉස්සරහට ගිහිල්ලා දොරටු වලන් ඉඳගෙන දවසක තුන් විතක් මොනරහණින් හඬලා ශබ්ද පූජාව පැවැත්තුවා. ඒ කුසල බලයෙන් කල්ප ගණන් සතර අපා දුකින් මිදලා දෙව් මිනිස් අප ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව හිපිට බුද්ධ ශාසනය පැහැද මහානකම ලබාගෙන භාවනා වඩා මඟඵල පිළිවෙලින් අග්‍රමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. මේ අන්දමට ඒ බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දුටුවා වූ තිරිසංගත සතුම්පත් පවා කිසි පයක් නැතුව උන්වහන්සේලා දෙස බලලා උන්වහන්සේලාට යම් යම් පූජා පවත්වලා උන්වහන්සේලා තමන්ගේ සබ්ද පූජා පවත්වලා පින් රැස් කරගෙන ඒ තමන්ගේ සුගති මාර්ග මොක්ෂ මාර්ග සලස්සා ගන්න උන්වහන්සේ උපකාර වෙනවා ඉතින් ඒක ආශ්චර්ය කාරණයක්. මේ එපමණක් නෙවෙයි එදා බුදු වෙලා සතරවෙනි සතියේ තමන් වහන්සේ මේ සූත්‍ර පිටකේ සමාධිය විස්තර වෙන සූත්‍ර පිටකේ සීලය විස්තර වෙන විනය පිටකේ මෙනෙහි කරලා දැන් ප්‍රඥා විස්තර වෙන ධම්ම සංග නිභංග යමක ප්‍රකරණ ආදී ඒ සප්ත මහා ප්‍රකරණේ මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේ දේවක්කුම් සූදේවල් විශාල මුහුදේ ක්‍රියා කරන්න පුළුවන් ක්‍රීඩා කරන්න පුළුවන් තිබිර පිංගල නම් මහ මාළුවන්ට වතුර ටිකක් තියෙන ඇලක Tamand ක්‍රීඩා කරන්න බෑ පිටපොවන්නේත් නෑ ඒ වාගේ බුදුරජාණන් වහන්සේ තනි සියල්ලම නුවණින් බැලීමේදී ඒවා සාමාන්‍ය කාරණා නමුත් අනන්ත ණය සමන්තපත්තාන මහා ප්‍රකරණේ මෙනෙහි කරන්ද පටන්ගත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරුවඥතා ඥානය ක්‍රියා කරවන්න ඉඩ ලැබුණේ සිය ගණන් දහස් ගණන් අසංඛ්‍ය ගණන් ක්‍රමවලින් ප්‍රතිමන්දිත වූ ඒ සමන්තපත්තාන මහා ප්‍රකරණයයි ඒක මෙනෙහි කරන්ද කරන්ද තමන් වහන්සේගේ හිත පෑදුනා හිත පහදිනකොට හිත ආශ්‍රයේ සුදේ වස්තුව පෑදුනා සුදේ වස්තුව පහදිනකොට ලේ පෑදුනා මුළු ශරීරයේ කොටස් බබලන්න පටන් ගත්තා. මේ බබලන්න පටන් ගත්තා. මස් බබලන්න පටන් ගත්තා. නහරවල් බබලන්න පටන් ගත්තා. අස්ති ධාතුන් බබලන්න පටන් ගත්තා. ඉසකෙත් බබලන්න පටන් ගත්තා. මරිල් බබලන්න පටන් ගත්තා. නියපොතු බබලන්න පටන් ගත්තා. දිව්‍ය ලෝකයේ මණික් රත්තරන් වලින් හදාපු සත්වයන් තොරණක් වාගේ බබලන්න පටන් ගත්තා. දැන් බුද්ධ ශරීරයේ ඒ ඒ තැන් වලින් ඒ බුදු රස විඳෙන්න පටන් ගත්තා. මේ කහපාට සමින් කහපාට බුදුරක් දහස් ගණන් ලෝක එළිය කරමින් විහිදෙන්න පටන් ගත්තා. නිල් පාට ඉසකෙස් වලින් නිල්වන් බුදුරක් විහිදෙන්න පටන් ගත්තා. මේ මස් ආදී රතු පාට තැන් වලින් රතු පාට බුදුරක් විහිදෙන්න පටන් ගත්තා. පූර්ණ රෝමාදී සුදුවන් තනින් සුදු පාට බුදුරක් විහිදෙන්න පටන් ගත්තා. අතුන් පතුන් තොල්ලාදී මදරත් පහ ඇතිතනින් මදතිවන් බුදුරැස් මිහිදෙන්ඩ පටන් ගත්තා. ඒ එක එක බුද්ධ වර්ණයක් බුදු රසක් පාසාම මේ මේක තමයි බුදුරජාණන් වහන්සේගේ සුදු පාට බුද්ධ රත්නය. මේන් කහ පාට බුද්ධ රත්නය කියා පහනක් පත්තු කරලා බඩුවක් පෙන්වන්න වාගේ එක එක බුද්ධ රත්න මාලාවක් පාසා මහත් එළිය කලන් වෙන්ගෙන් වශයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඒක මේ අන්දමට සවනක් බුදුර අනන්ත පරිමාණ ලෝක ධාතුන් එළිය කරමින් විහිදෙන්න පටන් ගත්තා. ඒ බුදුරසලට ආවරණයක් නැහැ. මේ ගස මෙතන කියලා බුදුරස නැවතීමක් නැහැ. ගස් දල් විනිවිදගෙන යනවා. මහ පොළොව විනිවිදගෙන යනවා. ගංගා සමුද්‍ර විනිවිදගෙන යනවා. ඒ එදා මේ නික්මුණු බුදුරත් මාලා අනන්ත පරිමාණ ලෝක ධාතුන් එළිය කරමින් අදත් ඒ ලෝකිත ඈත ලෝක ධාතු වල ගමන් කරන බව අටුවා වල සඳහන් කරන බව අටුවා වල සඳහන් වෙනවා එදා පටන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් තවනක් බුදුරැස් විහිදෙන්න පටන් ගත් එදා පටන් ඉදිරිපසින් අසූරියනක් තන් රන් රත්තරම් පාට බුදුරැස් දකුණු ඇලෙන් අසූරිය නැත්තම් දත්තරම් පාට බුදුරත් වම් ඇලෙන් අසූරිය නැත්තම් මේ රංවම් බුදුරත් ඒ පිටිපසින් අසූරිය නැත්තම් කහවම් බුදුරත් ඔය අන්දමට සවනක් බුදුරත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදෙනවා ඒ විහිදෙන රශ්මි ධාරාව කොතනකවත් එහෙම අවහිරයක් වෙන්නේ නැහැ. තමන් වහන්සේගේ යටිපතුලෙන් නික්මෙන ඒ බුදුරස් මාලාව මහ පොළොව විනිවිදගෙන ජල පොළොව වා පොළොව විනිවිදගෙන අජට ආකාශයට ගමන් කරනවා ඒ වුණහන්සේගේ බුදුරස් මාලාවට අවහිරයක් නැහැ ඒ ශ්‍රවණක් බුදුරස් ගමන් කරනකොට ඒවා අතරමඟ අහවල් ගස නිසා කියලා නැවතීමක් අහවල් ගල කිහින්දා එහෙම ගිහිලා හැපිලා නැවතීමක් නැහැ ඒ අසූරියනක් විනිවිදගෙන ගමන් කරනවා ඒක ආශ්චර්ය කාරණයක් ඉතින් මේ අන්දමට උන්වහන්සේගේ ආශ්චර්ය කාරණා මහරාශියක් ගමන් වදින වෙලාවට අයියෙන් හුලං හැමුවත් සිවුර හුලකට සෙලවෙන්න ඒක එක් ආශ්චර්ය කාරණයක් උන්වහන්සේදා මේ තවදිසා දිව්‍ය ලෝකයට ධර්ම දේශනා කරන්න වැඩි වෙලාවේ සද්දෙව් රජතුමා කල්පනා කරනවා යොදුම් 15ක් උස ඇති, අත යොදුම් 50 යොදුම් දිග පළල ඇති මේ ආසනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම කුඩාවට පෙනේ නේද කියලා. නමුත් මේ සග්දෙව් රජතුමා දන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු බලය තමන් වහන්සේ අදහස දැක්කා. දැකලා සිවුර මුළු මනින් ආසනේ වැහෙන්න එළුවා. එළලා තමන් වහන්සේ වැඩ සිටියා මුළු ආසනේ පිළිලා නමුත් උන්වහන්සේ ඉද්ධියක් කළා නෙවෙයි අදිෂ්ඨානයක් කළා නෙවෙයි උන්වහන්සේගේ ආනුභාව සම්පදාව ආනුභාව සම්පදාව කියන්නේ මේ දේ මෙහෙම ඕනෑ කියලා හිතනකොට ඒක ඉෂ්ට වෙනවා මම මේ පුතුව පුරා මම පේන අන්දමට වාඩි වෙන්න ඕන මම මේ පුතුවේ පිළිලා වාඩි වෙන්න ඕන කියලා හිතනකොට ඒ ආකාරයෙන් පේන අනිත් සත්‍යයන්ද ඉද්ධියක් කළා නෙවෙයි ඉතින් ඒ වාස්චර්ය කාරණා බුදුරජාණන් වහන්සේ තවරිසා දිව්‍ය ලෝකයේ තුන් මාසක් වත් වසලා අභිධර්මයේ දේශනා කරනවා. නමුත් උන්වහන්සේ දානේ වළඳන්නේ මනුෂ්‍ය ලෝකේ වෙලාවෙන්. දිව්‍ය ලෝකේ වෙලාව ගන්න ඒක අවේලාව වෙනවා. කාරණේ අපට අවුරුදු 100ක් සෞදිසා දිව්‍ය ලෝකෙට එක දවසයි. එතකොට මේ මාස 3 කියන එක සුළු එකක්. මේ දවස කියන එක ඉතාම සුළුයි. ඒ නිසා උන්වහන්සේ විකාල භෝජනයක් කළේ නැහැ. හරියට මිනිස් ලෝකේ වෙලාව බලාගෙන බුද්ධ රූපයක් මවන ඒ මවන බුද්ධ රූපේ කොයි වගේද අපේ බුදුරජාණන් වහන්සේ වාගේමයි ඒ ආකාරයෙන් සූර පොරවලා ඒ ආකාරයෙන් දෙවිසක් මහ ලකුණෙන් 80ක් කුඩා ලකුණෙන් සවන බුදු රතින් මිහිදෙන්දයි මවන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාරනා නැව් බුද්ධ රූපේත මෙතන් පතන් මෙතෙක් අභිධර්මයේ මේ දෙවියන්ට දේශනා කරන්න ඕනේ කියා අධිකාන කරලා බුද්ධ රූපේ මවලා උතුම්හන්සේ අනෝතප්ත විල්ලඟට වඩිනා දැන් මේ සාමාන්‍ය දෙවියන් දෙයක වැටෙන්නේ නැහැ ආනුභාව සම්පන්න දෙවියන් විතරයි ඒක වැටෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේම වාගේ අෂ්ටාංග සම්පේත ධම්මස්වරයෙන් අර නව බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරනවා ඒක ඇලපිල්ලක වෙනසක් නැහැ, අඳේ වෙනසක් නැහැ, තේරීම වෙනසක් නැහැ. හැම අභිධර්ම වචනයක් බොහොම පැහැදිලි අන්දමින් දෙවියන්ග වැටෙන්න උන්වහන්සේ වදාරන අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනුව තත්ත බිලෙන් වුණ සෝදාගෙන උතුරු කුරු දිවයින්ට පින්ද පාතේ වැඩමවලා නැවත උන්වහන්සේ අනුව තත්ත බිලඟට වැඩමවලා දානේ බල දෙනවා වන්දන අවසන් වෙලා ඒ කිත්ව සඳුන් වනයේ තිබේ ගන්න වඩිනවා. නැවත බුදුරජාණන් වහන්සේ සෞතිසාවට වඩින්නේ වෙනදා ජේතවනාරාමේ හන්දාවේ ධර්ම දේශනාවට වඩින වෙලාවේ පමණයි. ඒ එතකම උන්වහන්සේ සඳුන් වනයේ විවේක ගන්නවා. ඒ වෙලාවේ දෙවියන්ට ධර්ම දේශනා කරන්නේ කවුද? ආන් අර නැවු බුදුරජාණන් වහන්සේ. ඒව ආශ්චර්ය කාරණා නැවත නැවත බුදුදානන් වහන්සේ හන්දාවේ වදිනවා බැලලා ධර්ම දේශනා කරන ඒ බණාස 80 කෝටියක් දෙවියන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතු මේ ආචාර්ය කාරණ තමන් වහන්සේ පින්ද පාතේ වදින්ද සිවුර පොරවාගෙන පාත්‍රය ගැන හිතනකොට මේ අර පාත්‍රේ බමරෙක් නීමැස්සෙක් නෙළුම් මල කරා එන්න වාගේ පාත්‍ර ධාතුව තමන් වහන්සේගේ අතේ පිහිටන පාත්‍රේ ගන්න වඩින්න ඕනේ නැහැ පාත්‍රයේ තියෙන තනින් ඇවිල්ලා තමන් වහන්සේගේ අතේ පිහිටනවා ඊළඟට තමන් වහන්සේ පින්ද පාතේ වඩින්න වඩිනකොට සියුම් සුලගක් ඇවිල්ලා සුළු කරගෙන පැත්තකට කරනවා තව සියුම් පොදකින් ධූලි මකාගෙන යනවා මා තද හුලඟකින් කැලේ තියෙන මල් එක්ලොක් කරගෙන පාර දිගේ විසුරුවාගෙන යනවා. ඊළඟට තමන් වහන්සේ සිරිපතුල තබන්න හදනකොට මම නෙළුම් මල් මතුවලා පියුම් පිළිගන්නවා. ය ඒ වාගේ මුන්වහන්සේට ඉර අවු රහ්මිය මේ නොවදින්ද විශාල ගහි බලාකුලක් මේ උඩින් වියනක් ඇල්ලුවා වාගේ ගහි බලාකුලකින් ඉර අවුව වගන පවතිනවා. තමන් වහන්සේ යම් ගමකට නියම් ගමකට නම් පින්දපාතේ වදින්නේ ඒ ගමේ නියම් ගමේ සීමාවේ සිරිපතුල තබූ ගමන් සවනක් බුදුරත් මුළු ගම එළිය කරමින් ගමන් කරන්න පටන් ගන්නවා. ඒ ගමේ ඉන්න සත්තු නාද කරන්න පටන් ගන්නවා. මේ මිනිස්යන්ගේ අතකර පන්දනා නාද වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලකුණු වලින් අපේ ගමට අද බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා ඒ මහජනයා දැනගෙන අලුත් ඇඳුම් ඇඳගෙන දම් පිළිගන්වන්න මල් පූජා කරන්න වඳින්න පුදන්න සූදානම් වෙනවා මේ ආශ්චර්ය කාරණා මේ අන්දමට මේ පුදුම කාරණා වලින් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ අග්‍රයි ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ජීවමාන විතක හෝ වේවා පිරිනිවන් පෑපසු හෝ වේවා යම් ශ්‍රද්ධාවන්ත සත්පුරුෂයෙක් සිව්පස දානය කරයි නම් ඒ විපස්සනාය කරන සත්පුරුෂයාට අග්ගම් පුඤ්ඤං පවද්දති දිනපතාන් ඉහළ ඉහළ උසස් උසස් පින් වැඩෙනවා. ඒ නිසා අග්ගම් ආයුත වන්නෝච ඉහළම ජීවිතේ Tamanට ගත කරන්න පුළුවන් වෙනවා. රූප සම්පත්තිය ලැබෙනවා. Tamanට උදව් උපකාර ගන්න පුළුවන් වාසනාවන්ත පරිවාර සම්පත්තිය ලැබෙනවා. Tamanගේ ගුණ කතාව රටේ පැතිරෙනවා. ඒ වගේම කායික මානසික රැපේ ඇති වෙනවා කාය ශක්තිය ඥාන ශක්තිය තමන්ට ඇති වෙනවා ඉතින් මේ කියන කාරණ ඇති වෙනා පමණක් නොව ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු නමුත් ඒ ගාථා දේශනාවේ උගන්වන අන්දමට පැහැදිලි කරන අන්දමට උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා කිසිම අඩුවක් වෙන්නේ නැහැ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු නමුත් උන්වහන්සේගේ ගුණවල ඒවා ඒවා වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට තියෙන්න ඕන ගුණ ඒ බුදුරජාණන් වහන්සේ තුල පවතිනවා. ඒ නිසා ඒ ගුණස්කන්ධයන්ට ගරුසලකී දැක්වීමයි පූජාව. එබැවින් ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ කියන අරමුණ හිතෙන් හිතනකොට ඒ ගුණ ඇති උත්තරමයන් වහන්සේ අරමුණු කරගත්තා වෙනවා. මෙසේ අනන්ත අචිත්‍ය ගුණස්කන්ධයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ජීවමාන විතක හෝ වේවා පිරිනම් පෑපසු හෝ වේවා පූජා පවත්වන සත්තුන්ලයාට අනන්ත කලක් සතර අපා දුකින් මුදවන දෙව් මිනිස් සැප ලබා දෙන අමා මහ නිවන් දකින අපමණ මහ පිං කන්දරාවක් මහ පිං ආසියක් අත්පත් කරගන්න පුළුවන් වෙනවා එබැවින් මේ පිළිවෙල කර තිබෙන ප්‍රණීත ආහාර පූජාව අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා වේවා ඒ කුසල බලයෙන් නිවන් දකිනතුරු සතර නපායාදී දුකකට පත් නොවි පාප මිත්‍ර සේවනයක් නොලබා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මිත්‍යා දෘෂ්ටික නොවි සම්‍යක් දෘෂ්ටි බව ලබා පස්පෞදස අකුසල් පංචානන්තයි කර්මාදියක් සීලකින්වා සිදු නොවි දස කුසල් දස පාරමිතා පංචා විඥා අෂ්ට සමාපatti නව මහා විදර්ශනා ඥානාදී පාල කර ගැනීමේ ශක්තිය ලැබමින් තම තමන් බලාපොරොත්තු වන බෝධි වලින් අග්‍රමාම නිවන් සම්පත් තත්පත් වේවා කියා ප්‍රාර්ථනා කරගෙන මේ වාක්‍ය කියා පූජා පවත්වන්න ඒ මාගේ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්ම යුක්ත සත්‍ය වන්නේය ඒ දුක් උපදවන ආතාව සමුදය සත්‍ය දුකින් නැසන නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වන්නේය ඒ නිවන ලබන මාර්ග නැත මාර්ග සත්‍ය සේක ඒ සම්මා සම්බුද්ධ යන ගුණයෙන් යුක්ත වූ මාගේ බුදු රජාණන් වහන්සේ අනන්ත ගුණ ඇත්තා වූ වහන්සේ බුදුරජාණන් වහන්සේ අද්‍රස්සාවක රහතන් වහන්සේ මහා ශ්‍රාවක රහතන් වහන්සේ සියලු රහතන් වහන්සේ ඔබ වහන්සේ මකරං කම්පාපිහිස මේ ආහාර පූජාව සමාදන් වීමෙන් හෝ දසසිල් සමාදන් වීමෙන්ද මා හෝ ගරු සුමේද මාහිමි පාණන් වහන්සේ විසින් දේශනා කළ අති උතුම් ධර්මය ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සැත් කළා වූ සියලු කුසල් කළගුණ සැලකීම් වශයෙන් අපවත් වී වදාළ අපගේ ගුරු දේවයන් වහන්සේ වන ගරු මා හෝ සුමේද මාහිමි පාණන් වහන්සේට පින්දීම පිණිස මේ හැම දිනම මේ වාක්‍ය කියා පින්දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාම මේ වාක්‍ය කියන්න අප සියලු දෙනා විසින් නොඑක ආකාරයෙන් රැස් කළා වූ සියලු කුසල් අපනමින් නීගියා වූ ගරු සුමේද ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි అనుమోదం లేవా చెప్పచటం చెప్పచటం కని నీవా